එතකොට ස්වාමීන් වහන්සේ මෙන්න තවත් එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නය ලියලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලෙන් කියන එක ඉංග්‍රීසියෙන් ගරු ස්වාමින් වහන්සේ කුසල් කරන සේම සෑම කුසල් කරන සෑම අවස්ථාවකම පාරමිතාව හඳුනාගෙන බෝධිය අදිෂ්ඨාන කළ යුතුයද පැහැදිලි කරන මෙන් ඉල්ලමි. මෙහෙමයි දැන් අපි මොකක් හරි කරලා මේක නිවන් පිණිස හේතු වේවා කියලා කිව්වහම ඒක නිකන් හුදු ප්‍රාර්ථනාවක් විතරයි. දැන් හුඟක් දෙනා පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි. මේක මට නිවන් පිණිස හේතු වේවා. මේක මට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුව. මේක මට බුද්ධත්වයට සඳහා හේතුව. මේක මට අරහත්ත්වයට සඳහා එහෙම ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් අපට නොඇදගත් කියලා බැහැර කරන්න බෑ. ඒක නැවත නැවත මනසේ වරණගෙනකොට අපේ මනසේ පැතුමත් එක්ක බද්ධ වෙනවා. ඒක ඒක සිද්ධි වෙනවා. ඒ නිසා ඒ ප්‍රාර්ථනාවත් අවශ්‍යයි. හැබැයි අපි මොකක් හරි දෙයක් කරලා මේක නිවන පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කිරීම විතරකින් අපිට නිවන් දකින්න බෑ. මේ අපි මේ පාරමිතා ගැන නැවත නැවත මෙහෙම දීර්ඝ සාකච්ඡා කරන්නේ ඒ ගුණය දියුණු කරද්දී එතෙන්දී ඇතිවෙන්න ඕන මනෝභාවය මොකද්ද? ඒක නිවනට උපයෝගී වෙන්නේ කෙසේද? ඒ ඥාන සංප්‍රයුක්ත බව, ඒන් කෙලස් දුරු කරන බව, ඒවා හඳුනාගෙන තමයි මේ මනෝභාවයන් අපි අවදි කළ යුත්තේ. ඉතින් ඒක අර විමුක්තිය අදිෂ්ඨාන කර ගැනීම කියන කාරණයක් විතරක් නෙමේ සමස්ත ගමන් මඟ තුලම අපට දැක්මක් තියෙන්න ඕන මේවා නිවනට උදව් වෙන්නේ මෙහෙමයි නිවනට උදව් නොවෙන්නේ මෙහෙමයි. අන්නේ දැක්ම ඇතුව තමයි අපි මේ සෑම දෙයක්ම හසුරුවා ගත යුත්තේ. ඉතින් අපි බොහෝ අවස්ථාවල ඒ දැක්මෙන්ම කටයුතු කරනවා නෙමෙයිනේ. ඒ නිසා තමයි අපට විමුක්තිය ප්‍රමාද වෙන්නේ. යම්කිසි කෙනෙකුට ඔය කියන නිර්වාණය පිළිබඳ නිවැරදි ඉලක්කය, නිවැරදි දැක්ම ඇතුව තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා සියල්ල පැය 24ෙම හසුරුව ගන්න පුළුවන් නම් එහෙම දින 7ක් හරියට හසුරුවා ගත්තොත් ඒ තනත්තට අරහත්ත්වය හෝ අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ මට්ටමට එන්න ඒ තනත්ත සසරේ දිගු කලක් මේ මට්ටම පුරුදු කරලා තියෙනවා. ඒ නිසා අපි ඉන්න මට්ටම මොකක්ද කියන එක අදාළ නැහැ. වැදගත් වෙන්නේ නිවන ඉලක්ක කොටගෙන ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධ ප්‍රහාණය සඳහා යන ගමනක් මේක. එතකොට මේ මේ කාර්ය સિદ્ધ වෙන්න මගේ මනස හසුරුව ගන්න ඕන කොහොමද කියන බව නැවත නැවත සිතමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් මනස හසුරුව ගන්න පුහුණු කරන ක්‍රමයකුයි අපි මේ පාරමිතා හැටියට එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම හැටියට නිර්වාණගාමිනී මඟ හැටියට අපි ප්‍රගුණ කරන්නේ. ඒක අර ඔක්කොම කටයුතු කරලා අවසානයේට මේක මට නිවන පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කිරීම ප්‍රාර්ථනා කිරීම කියන කාරණේ විතරක් නෙමෙයි ආරම්භයේ ඉඳන් මේක නිවනට ඉලක්ක වෙන විදිහ හඳුනාගෙන හසුරුවා ගැනීමේ දක්ෂතාව. ඒකයි අපි මේ පාරමිතාව ගැන කතා කරද්දී නැවත නැවත කිව්වේ බුදුදහමේ කියවෙන ඒ කුසලතා තුන ආය කෞශල්‍ය අපාය කෞශල්‍ය උපාය කෞශල්‍ය ආය කෞශල්‍ය කියන්නේ අදාළ පරමාර්ථයට අදාළ සාධකම අපාය කෞශල්‍ය කියේ අදාළ පරමාර්ථයට අදාළ බාධකම උපාය කෞශල්‍ය කියේ බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් පරමාර්ථයට අනුකූලව ක්‍රියාව හසුරුවා ගන්න කොහොමද ඉතින් අන්නේ කර්ම තුන අපිට নিরතුරු මෙහි සක්‍රියව තියෙනවා එතකොට තමයි ඒක නිවන පිණිස උපකාර වෙන පාරමිතාවක් වෙන්නේ. බයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ පමණයි පිරුවන් සරණයි.